කතා කරාද? ඔව් කමයි. අසමිනන්ත මේ අතරම දැන් ඔබ වහන්සේගේ මේ ආයෝනික මාර්ගය ගැන මට දැනගන්න ලැබිලා පොඩි කාලයක් සති පහක් හයක් විතර වෙනවා. ඊට කලින් අවුරුදු පහක හයක විතර ඉඳලා මම දහම අහනවා. ඇහුණා මට. ඉතින් එතකොට ඒ හැම තැනදීම ප්‍රායෝගික පැත්තක් ගැන කියවන්නෙත් නැහැ මම දන්නේ නැහැ මගේ වැරද්දක් වෙන්නේ නැති මම එහෙම දෙයක් හිතලා තිබුණ නැහැ ස්වාමීන් වහන්සේ. ඇත්තටම දැන් මේ ප්‍රායෝගික මාර්ගය ගැන මට ඇහුනහම දැනුණා ඒක තමයි මේ විය යුත්තේ කියලා. ඒකට ඇත්තටම සමහරවිට හොඳටම තේරුණා අපේ කෙලෙස් අර අඩු අඩු වෙන මා වගේ ස්වභාවයක් දැනුණා. සමහරවිට මට තියෙන ගැටලුව තමයි දැන් දැන් අපි සිත දිහා සිතන්නේ මෙතන තියෙන ඇත්තටම මේ ලොකුම මායාව කියන එක තමයි මට ධර්ම දේශනා සවන් දෙක තියෙනවද? ඔව් ස්වාමීන් වහන්සේ සවන් දෙනවා. බුද්ධෝත්පාද ධර්ම දේශනා කීයක් වගේ අහලා තියෙනවද? ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ටික ප්‍රමා කියන්නේ දැන් සති පහක ඉඳලා සෑහෙන අහලා තියෙනවා. අර සිත කියලා දෙයක් නැහැ කියන අන්න හරි. ඒක අහුවා නේද? ඔව් ස්වාමීන් වහන්සේ. එතනදී තමයි මට දැන් ලොකු කියන්නේ ඒක ඇහුවා. ගොඩක් හොඳට වැටහුණා. එතනදී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් ඇත්තටම සිත කියලා දෙයක් නැහැ තමයි කියන්නේ දැන් අපිට අර ගොඩක් අය කියනවා ඔය සිත කියලා දෙයක් නැහැ කියන එක ඒ වගේම සතිය තමයි අපේ ගෙදර කියන දේශනේ ඒ වගේම රූප පරිච්ඡේද ඥානය කියන දේශනා මාලාව ඒ ඒ දේශනා මාලාව අහපු ගොඩක් අය කියනවා එතනින් ගොඩක් ප්‍රවේශයට ආවා කියලා නිවන් මාර්ගට එහෙමයි ප්‍රවේශයක් ඇතුණා කියලා. ඒ වගේම ඒවා දැන් ඒ අය කතා කරනකොටත් අපිට වැටහෙනවා හොඳ අවබෝධයකුත් ඒ තුලින් ඇති කරගෙන තියෙන බව. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩක්ම වැදගත්. ඒ ඔබතුමිය අහපු දේශනේ ඇත්තටම වැදගත්. එහෙමයි. දැන් සාකච්ඡාවලට එන්න ඕනි දැනගෙනනේ දෙයක් පොඩ්ඩක් හරි. එහෙමයි එහෙමයි එහෙමයි. ඇත්තටම. පොඩ්ඩක් ප්‍රායෝගිකව පුහුණු වෙනකොට යාට එනවා ගැටලු. ගැටලු. එහෙමයි සාමි. අන්න එතකොට තමයි කතා කරන්න ඕනි කියලා අපි හිතන්නේ. ඕනේ අන්න ඔව් සාමි. මට ඇත්තටම වහන්සේගේ නම්බර් එක සේව් කරගෙන ටික දවසක් වෙනවා. ඒත් මම හිතුවා දැන් මේක ටිකක් දැනගෙන අහන්න ඕනි කියලා. ඒත් මට දැන් අද අහන්නම ඕනි කියලා හිතුණ දෙයක් තියෙනවා. ඔව් අහන්න. සාමි දැන් ඔව් සිත සිතුවිලි කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ අපිට දැන් දැන් ඇහැට රූපයක් පේනවා දැන් අර වහන්සේ ගන්න උදාහරණේ පොත් වෙන එක අපි පෙර මතකයෙන් කවුරු හරි පාන උපදයන් නිසා සිතුවිල්ලකින් හදා ගන්න දෙයක් නේ. ඒ වගේම තමයි සිත සිතුවිල්ල කියන එකත් ස්වාමීන් එතන අව කියන්නේ සිත අවබෝධ කර ගැනීම තමයි මේ නිවන කියන්නේ ඒක කියලා තමයි මට දැනෙන්නේ. ඉතින් ඒකට අර නොනවත්තා අර ගඟ ගලනවා වගේ අපිට සිතුවිලි එන එක නිමතන ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒකෙන්නේ ඕ දැන් පේනීම ඇති වෙන්නේ සිතුවිල්ල පේනවා නෙමෙයි සිතුවිල්ලක් නේ ඉතින් එතකොට ඒක අවබෝධ කර ගැනීමට තියෙන එකම කියන්නේ මාර්ගය තමයි අවදිය කියන එක තමයි මට දැනෙලා තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අවදිමත් ඒක ප්‍රායෝගිකව මම බලනකොට ඒක හොඳටම දැනෙනවා. ඒ කියන්නේ අපි එතනදි දැන් සිතුවිල්ලක් නෙමෙයි අපි ඒක කියන්න තියෙනවා. ඒ කියන්නේ ඒක දිහා වෙන ඉතින් ඉඳගෙන බලන්න දැන් අපි කතා කරනකොට දැන් මම කතා කරනවා කරනවා. ඒ වුණාට හැබැයි ඒ හැමදේම තව තැනකින් දැනෙනවා වගේ දෙයක් තියෙනවා. ඔව්. එතකොට සමහරවිට මට තියෙන ගැටලුව දැන් ඒක හැම මොහොතකම පවතින්නේ නැහැ ස්වාමී. දැන් විශේෂයෙන් දැන් කාර්ය බහුල අවස්ථාවක දැන් ඒ වගේ වෙලාවක අපිට මම දැන් ඒ ඒ කාර්ය බහුලත්වය ඉවර වුණාම තමයි තේරෙන්නේ මම දැන් ඒ කියන්නේ අවදියෙන් හිටියද නැද්ද කියන ස්වභාවය ගැන ගැටලුවක් වෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒක ස්වභාවයද එහෙම නැත්නම් සමහරවිට අවදිමත් බව අඩුකමද ආයි කියන්නේ ප්‍රශ්නේ ඒ කියන්නේ කොහොමද දැන් අපි දැන් අවදියෙන් ඉස්සෙල් යුතුයි කියන සිතුවිල්ලකින් දැන් අපිට තියෙනවා දැන් අවදිමත් බව සමහර වෙලාවට තියෙනවා ඒක අපිට දැනෙනවා දැන් කතාවක දැන් මම කතා දැන් කවුරු හරි දැන් කතා කරනකොට හරි වැඩක් කරනකොට හරි ඒක අර එළියෙන් බලාගෙන ඉන්නකොට ඒ කියන්නේ ඒ කතාව කොහොම දැනෙනවා. දැන් මම මේක කතා කරනවා මට එහෙම නැත්නම් දැන් එහා පැත්තේ කෙනෙකුට මේක ඇහෙනවා. ඒව ඔක්කොම අවදිමත් බව තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ හරි සමහර වෙලාවට විතරයි ස්වාමීන් වහන්සේ. ඒක අර ප්‍රායෝගික මේ ප්‍රැක්ටිස් එක මරි නිසාද ස්වාමීන් වහන්සේ නැත්නම් ඒක ස්වභාවයද? දැන් ඔබතුමේ කොහොමද කියන්නේ අවදිය තියනවා කියන එක? ඒ කියන්නේ තමයි දැන් උදාහරණයක් ඇටියට දැන් මට ඊයේ නිමෙතේට මම රැකියාවේදී මම ළඟ හිටපු එක්කෙනෙකුට දැන් මම දෙයක් කිව්වා. ඒ කියනකොට ඒ හැමදේම ඒ කියන දෙයට අමතරව අවධියක් තිබුණා කියන දේ මට පැහැදිලිවම තේරෙනවා. ඔය වගේ දැන් සමහර වෙලාවට ඒක තියෙනවා. ඔව්. එතකොට දැන් ගොඩක් වෙලාවට يعني අනිත් වෙලාවට ඒ ඒ දැන් දැන් බන අහනකොට වගේ හිතෙනවා මං අවදියෙන් සිටිය යුතුයි කියලා හිතුවට ඒක එන්නේ නැහැ වගේ ස්වභාවයක් තියෙනවා. ඒකේ නෑ දැන් ඔතකට අවදිය කියලා ඔබතුමිය අදහස් කරන්නේ ඇත්තටම අවදියද කියන ගැටලුවයි තියෙන්නේ. මේ කියන එක ටිකක් ගැඹුරු කාරණයක්. එහෙමයි. මේ දැන් ගොඩක් අය කතා කරනකොට අපිට වැටහෙනවා මේ සැබෑම අවදිය නෙමෙයි කියලා. ඒ කියන්නේ මේ අවදිය කියන එක ඊටාම ගැඹුරු මාතෘකාවක්. ඇත්තටම උතන තියෙන්නේ ශුන්‍යතාවයේ. එහෙමයි. එහෙමයි. ඉතින් ඒක ඊටාම ගැඹුරු මාතෘකාවක්. මොකද මේ මේ දැන් අපි සාමාන්‍ය සරලව හිතන තරම් මේ දැන් සිතක් දැන් දැන් අපිට දැන් අපි හිතමු දැන් කාත් එක්ක හරි කතා කරන ගමන් ඔබතුමිය කිව්වනේ මේ මේ නොදැනෙන ස්වභාවයක් තියෙනවා කියලා. මේ කතා කරන දෙයට මේ ඒක අවධානයේ නොදැනෙන ස්වභාවයක් තියෙනවා කියලානේ කිව්වේ නේද? නෑ සොමනන් දැන් මම කතා කරනකොට ඒක අර එළියෙන් ඉඳගෙන මම බලාගෙන ඉන්නවා වගේ මට ඒ කතාව පුරාවටම දැනුණා ස්වාමීන් වහන්සේ. එළියෙන් ඉඳලා බලාගෙන ඉන්නවා වගේ. ඒක ඔව් ඒ කියන්නේ ඒ මං කිව්වේ හැමදේම නිකන් ඒ කියන්නේ ඒක දැනුණා මට එහෙම ඉතිස්සලා ඉතිස්සලා දැනගන්න ඕනේ දැන් ඔබතුමිය දැන් මේ අවධිය කියන එක දැන් දැන් දැන් ඔය කියන ස්වභාවය තුළ කවුරු හරි කතා කරකට ඔබතුමිය දැන් අපි කියන ධර්ම දේශනාත් අහනවානේ ඒ අහනකොට මේක ඇහෙනවනේ කියනවා අපි සෙනගක් ඉන්නකොට මෙහෙම සෙනග නැති මෙහෙම අවදියක් ඇති වුණා කියලා. මෙහෙම අවදියක් ඇති වෙනවා කියලා. එතකොට එතකොට එතන පොඩි මේ පොඩි තියෙනවා ඒ කියන්නේ ඕක සාමාන්‍යයෙන් සැබෑම අවදියද කියන එක සැබෑම ඒ නිවන අත්දකින්නවද කියන එක දකින්න වෙන්නේ අපිට මේ අවබෝධය තුළින් ඒ කෙනා එතන දකිනවා නම් තමයි. ඔව් ස්වාමීන් වහන්සේ ඒක තමයි මට අතරම මේ තාම තියුම් කාරණයක් තියෙනවා. දැන් මේ දැන් ඒ ඒ කෙනාට බුද්ධ ධර්මයේ තුල තියෙන අවබෝධය වැදගත් වෙනවා. දැන් අපි ඔයිට කලිනුත් පැවසුවා මේ Hindu භක්තිකයෙකුත් අපිට ওই විදිහටම පැවසුවා කියලා. එතකොට Hindu භක්තිකයාගෙන් අපි අහුවාම බුද්ධ දර්ශනය ගැන දන්නවද කියලා? එයාට බුද්ධ ආගම ගැන අවබෝධයක් නැහැ. එයා ආගම තමයි එයාට අවබෝධයක් තියෙන්නේ. ඉතින් එතන එයා දකින ශුන්‍යතාවය තුළ ඒ අපි එයායේ කියන කතාව තුළ එයත් ශුන්‍යතාවයක් අත්විඳිනවා. හැබැයි එයාට අවබෝධයක් නැහැ මේ ලෝකයක් නැති බව, බාහිර දෙයක් නැති බව. එහෙමයි එහෙමයි. ඒ එයාට අවබෝධයක් නැහැ. එයා හිතන්නේ එයා එයා ඉන්නවා කියලා එතන අවදි වෙලා. ඔන්න ඔතනයි ගැටුම තියෙන්නේ. ඒ කියන්නේ එයා හිතන්නේ එයා ඉන්නවා කියලා අවදි වෙලා. එතකොට එතන කෙනෙක් ඉන්නවා නේද ස්වාමීන් වහන්සේ? එතකොට ඉන්නවා. එතන ඉන්නවා. එහෙමයි. එහෙම දෙයක් නෙමෙයි. නෙමෙයි. ආහා. සියුම් එතකොට කාරණාව. දැන් මෙතන අවස්ථා දෙකක් පේනවා එකක් ලෞකික අවස්ථාවක් අනිත් එක ලෝකෝත්තර භූමිය අතිශය සියුම් ඒ කියන්නේ එතන අවදිය ඊටාම සියුම් කාරණයක්. ඒක ඒක බුදුන් වහන්සේ පෙන්නන්නේ අර තනාග බිබි අර දිය බිඳක දේ දුන්නක් දකින්න ওই තරම් අහිරුයිද කියන ඒ ඒ කොමව තමයි අපිටත් පෙන්වන්න වෙන්නේ. මොකද ඒ තරම්ම මෙතන සියුම් කාරණයක් තියෙනවා. මේ අවදිය ඒ කියන්නේ අවදිය ඒකයි අපි කිව්වේ මේක අවස්ථා කීපයකින් අපිට දැන් ඔය ගොඩාක් දේවල් වල කොහොම තියෙනවා දැන් ලෞකික බුදුන් වහන්සේ බොජ්ජංගත් එහෙම කියනවා. බුදුන් වහන්සේ අන්‍යා අන්‍යාගමිකයින් බොජ්ජංග වඩනවා කියලා භික්ෂුන් වහන්සේලා ස්වාමින් වහන්සේලා ගිහින් අර අර මේ මේ දේශනා මේ භික්ෂුන් වහන්සේලා ස්වාමින් වහන්සේලා ගිහිල්ලා පවසනවා. බොජ්ජංග සූත්‍රවල ඒක තියෙනවා. ස්වාමීන් අන්‍යාගමිකිනුත් බොජ්ජංග වඩනවා කියලා. එතකොට ඇත්තටම බුදුන් වහන්සේ කියනවා මේ අන්‍යාගමිකයින් බොජ්ජංග වඩනවා කියන තැන එහෙම එහෙම බොජ්ජංග නැහැයි කියලා මම කියන්නේ නැහැ මේ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා එතනදී මහණෙනි එහෙම බොජ්ජංග ඒ කියන්නේ ඒ ශාසනයේ බොජ්ජංග පවතිනවා කියලා. ඒ කියන්නේ පවතිනවා. ඔව් ඒ කියන්නේ ලෞකික භූමිය තුලත් අර සමතේ වඩනකොටත් සප්ත බොජ්ජංග පවතිනවා කියන කෙනේ ඒ බොජ්ජංග නෙමෙයි ඉදවික්ක වේදී ශාසනයේ සප්ත බොජ්ජංග කියලා බුදුන් වහන්සේ ලෝකෝත්තර භූමියේ සප්ත බොජ්ජංග පවසනවා. එතකොට බොජ්ජංග 14ක් වෙනවා. මොකද බුදුන් වහන්සේ එතනදී පෙන්නනවා සමතේ වඩන කොටත් ලෞකික භූමියත් බොජ්ජංග වැඩෙනවා කියලා. එතනත් පෙන්නන්නේ ඒ විදිහටම තමයි. සති ධම්ම විජය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන තැන සමාධිය ඒ ඒ ලෞකික සමාධියක් තමයි ලැබෙන්නේ. එතරම් ඒ විදිහටම තමයි ස්වභාව ටික පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ලෝකෝත්තර භූමියේ තියෙනවා බොජ්ජංග, තප්ත බොජ්ජංග. එතන සති කියන්නේ මේ සිතේ ඇත්ත දැකලා මිදෙන සතිය. ඒ කියන්නේ බාහිර දෙයක් නැති බව, සිතේ දෙයක් නැති බවට මිදෙන සතියක් උපදිනවා. ඒ කියන්නේ අරමුණනේ සිත කියන්නේ. දැන් අරමුණ එතකොට ඒ අරමුණ දැන් පොත කියන එක බාහිර මේ එන මේ මොහොතේ දකින්නකොට බිත්තිය දකින්නකොට බිත්තිය කියලා අපිට හිතෙනවනේ. බිත්තිය කියලා එනවනේ කොහොමද? ඒ එතකොට මේ ඉවලෙම එතන අපි අපිට ඒ අවබෝධයේ අර මෙනෙහි කිරීම තුළ ඇති වෙනවා බාහිර නැති බවත් සිතෙත් නැති බවත් මෙනෙහි කිරීම තුළ නිතර නිතර බාහිර නිකල ස්වභාවයකටපත් වෙනවා. එතනම තමයි ඇත්තටම එතන බාහිර මිදුනත් කෙනා ඉන්නවා. ඒ දැයි සෝතාපන්න පැත්ත පෙන්වන්නේ. හැබැයි අනාගාමී භූමියේදී පේන ඒ අනාගාමී පැත්තේදී තමයි ඒ කියන්නේ මේක හිතලම කරන දේකුත් නෙමෙයි අර අර සත්‍ය දකින්න එක පමණයි හිතලා අපි කරන්නේ. ඒ කියන්නේ අපි අපි කරන්නේ සවිතක්ක සවිචාරය කියලා අපිට කරන්න පුළුවන් දේ තමයි මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න එක. සත්‍ය දකින්න එක. ඒ කියන්නේ මෙතන බිත්තියක් නැති බව මෙනෙහි කරන එක. ඒ වගේම තමන්ගේ ඒ ඒ සිත තුළත් එහෙම දෙයක් නැති බව මෙනෙහි කරන එක. ඒ මෙනෙහි කරනවා කියන කාරණේ ගොඩක් මේ මේ ගොඩාක් හිතට අරගෙන කරන එකකුත් නෙමෙයි. ඇතුලෙන් දැනි දැනි යන ස්වභාවය අන්න දැනීමක් පමණයි කරන්නේ. ඒ කියන්නේ මේ අමුතුවෙන් කරනවා කියලා බරවඩ කරනවා වගේ අර මේ අපි නිතරම ඕක අපයන් කරන්න දෙයක් ඇහුවාම අපි කියනවා මේ මඤ්ඤොක්ක දණ්ඩක් අරගෙන හිටවන්න කියලා. ඒ කියන්නේ හේතුව එහෙම කරන දේවල් කියලා ගොඩක් මේකේ එහෙම නමුත් මෙතන තියෙන්නේ එහෙම අතින් පයින් කරන දෙයක් නෙමෙයි ඇත්තටම බැලුවා. එහෙමයි. කරන දෙයක් කිව්වම ඒ වගේ පොඩක් වෙහෙස වෙලා එහෙම කරන දෙයක් නමුත් මෙතන දෙයක් නෙමෙයි තියෙන්නේ. මෙතන අපි අධ්‍යාත්මිකවයි මේ අපිට මේක කාටවත් පේන එකකුත් නෙමෙයි. අපි හැම දෙයක් කරන බව කවුරුවත් පේන දෙයක්වත් නෙමෙයි. ඒ කියන්නේ අධ්‍යාත්මිකවයි මේ ඇත්තටම මේක මේක ඇවිල්ලා අවබෝධ ඥානකින් එන්නේ. ඒ කියන්නේ මේක අවබෝධ කිරීමක් තමයි කරන්නේ. අපි කරනවා කියලා කිව්වට ඒක මනෝ මේක මානසිකාරයක් කරන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ එක පැත්තකින් බැලුවම මුලින් තමයි ඒක කරන්නේ. පස්සේදී ඒක මානසිකාරයකුත් නෙමෙයි. පස්සේදී ඒක අර මේ අර සිහියෙන් කරන්නේ. සිහියෙන් නෝනින් තමයි ඉන්නේ. ඒ කියන්නේ සිහියෙන් නෝනින් ඉන්න එකත් අපි කරන දෙයක් නේ. නෙමෙයි. ඔව් ඔව් ස්වාමීනි. එතනනේ අපි අපි සිහියෙන් ඉන්නවා කියන එක නිකන් එහෙම ඉබේ අර ඩොක්කොට වැටෙනවා වගේ නෙවෙයි. ඉබේ වැටෙන්නේ නැහනේ. නෑ නෑ. නෑ නෑ. කරන දෙයක් නෑ කියන්න බෑ. නමුත් අර අර කයෙන් කරලා වෙහෙසලා කරනවා වගේ එහෙම පේන දෙයක්ුත් නෙමෙයි. එහෙමයි. මේක අතිශය අතිශය ඔබතුමීට වැටුණා කියපේක. ඔව් ස්වාමීනි මට ගැටලු සියල්ල විසඳුණා. දැන් මට තිබුණ අනිත් ප්‍රශ්නේ තමයි දැන් ස්වාමීනි දැන් සමහර වෙලාවට දැන් මං ගෙදර මේ දරුවෙක් හරි මහත්තයෙක් හරි එහෙම ගනුදෙනු කරනකොට නිකන් ඔළුවෙන් යනවා. දැන් මේක ඇති කියන්නේ මා කියන්නේ ඇති දෙයක් නොවන බව ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක හිතලා නෙමෙයි ඇතුලේ වෙනවා. කියන විදිහේ මට එනවා. ඔව් ඒක ඇතුළතින් එක්කෙනවා ස්වාමීන් වහන්සේ. ඇත්තට මට ඒක ගැන අහන්න ඕන උනේ ස්වාමීන් වහන්සේ. දැන් අපි ඒ විදිහට යවෙන ඊට අමතරව අපිට දැන් අපි නිදහසේ ඉන්න වෙලාවක ඇත්තටම ඒ නාම රූප නැතිව ඒ අවබෝධය තුල යනවා කියන එක නේද? එතන අර ඉදි මේ ඉදිරියෙන් යවිදිනවා කියලා අපි කියන එක නේද ඔය කියන්නේ? එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ඒ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ඇත්තටම අපිව ඇත්තටම අපිට ගිලිහිලා ඒ කියන්නේ දැන් පුජ්ජ ආත්ම ආත්මේ ආත්මීය අපිට තියෙනවනේ දැනෙන ස්වභාවයක් කෙනා ඉන්න බව අන්නේ ඉන්න බව ගිලිහුණු ස්වභාවයක දැනෙන දැනීමකුත් තියෙනවා කෙනා සියල්ලෙන් ගිලිහිලා යන බවකුත් දැනෙනවා ඔතන අවස්ථා දෙකක් එකක් සෝතාපන්න පැත්තේ තියෙන්නේ කෙනා ගිලිහිලා ඒ කියන්නේ කෙනා බාහිර ලෝකෙන් ගිලිහිලා යන බව කෙනා අපිදිනවා කෙනා මේ මේ අර එහෙමත් අර දැන් මේක අතිශය සියුම්. මේ තැන් දෙකෙන් කොතනද කියන එක දකින්න එක. ඒ කියන්නේ කෙනා ඉන්නවා. කෙනා මේ මේ කපොලවත් නැහැ, කකුලත් නැහැ. හැබැයි කෙනා ඇවිදිනවා කියලා දැනෙනවා. කෙනා කෙනා මට දැනෙන්නේ කියන ස්වභාවයක් තියෙනවා ඒක. ඇවිදින එක. අන්න හරි. මමයි මේ මගේ මගේ අනාගාමී එතන සෝතාපන්න වුණේ. ආ ඒක තමයි. හැබැයි ඒක දිනු තනක් තමයි. දිනු නැහැ කියන්න බෑ. එතනින් තමයි කෙනෙක් එන්නේ. මුලින් එකපාරටම අතනට යන්න අමාරු. උතනින් තමයි එන්නේ ටික ටික එන්නේ. දිනු වෙච්ච එනවා. ඒක තමයි. ඒ ඒ ස්වභාවය මට දැන් මේක තියෙන ඔව් මම වෙන්නේ ඒක තමයි. ඒ කියන්නේ නිකන් වැටුණා. ඒක තමයි අපි හිතුවා. ඒ ස්වභාවය තමයි ඔව් එතකොට අර ඒක හැම මොහොතෙම නැති බව තමයි මම මුලින්ම මම කියවන්නේ ඒකට වචන ඒක එහෙම තමයි යන්නේ සමහර වෙලාවට ඒක අවුරුද්දක් විතර සමහර වෙලාවට මාස හයක් විතර සමහර වෙලාවට ඒක අපිට කියන්න බෑ ඒ කෙනාගේ විවේකයේ ඒ කෙනාගේ චිත්ත චිත්ත විවේකයේ මෙතන කතා කරන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි මේ දිනුව තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ අනිත් දේ තමයි දැන් දැන් මෙතනදී ස්වාමීන් වහන්සේ කිව්වා නිකන් අර දැන් අපි දැන් විවේක තියෙන වෙලාවක අපි දැන් යෝනිසෝ මනසිකාර කරනවා කියන එක දැන් ඔය සාමාන්‍ය වෙනෙහි කරන එක ඔව් දැන් අතම ඔය යෝනිසෝ මනසිකාරය කියන එක සිහියෙන් ඉන්න එකක් යථාභූත ඥානය කියන එක තමයි අපි ඇත්ත දකින්නේ ඔය අවස්ථා දෙකක්. ඒ කියන්නේ අපිට සිහිය තියෙන එක සිහිය. ඒක යෝනිසෝ මනසිකාරය. යෝනි කියන්නේ ඒක නේ සිහියට එන තැන නිමිති එන දකින්න තැන. එතන යෝනිසෝ මනසිකාරය. නමුත් යථාභූත ඥානය කියන එක ඇවිල්ලා සත්‍ය දකින්න එකක්. ඒකට දර්ශනේ දකින්න. ඒ කියන්නේ බාහිර ඇත්ත නොවන බව දකින්න යථාභූත ඥානය. එහෙමයි. සිත ඇත්ත නොවන බව දකින්න යථාභූත ඥානය. හරි. ඔව් ස්වාමීනි. යෝනිසෝ මනසිකාරය නැතුව ඔය දෙකම වෙන්නේ නැහැ. යථාභූත ඥානය වෙන්නේ නැහැ. ඒ කියන්නේ විදර්ශනා භාවනාව යථාභූත ඥානය. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ සමතේ නැතුව. ওই වචන දෙකම එකමයි. යෝනිසෝ මනසිකාරය සමතේ තුලයි තියෙන්නේ. ඒ වගේම විදර්ශනා භාවනාව යථාභූත ඥානය තුලයි තියෙන්නේ. වැටුණා. වැටුණා. ඒක ස්වාමීන් වහන්සේ එහෙමයි. හම්පතම පැහැදිලිව මගේ ප්‍රශ්න ගොඩකට එතනින් පිළිතුරු ලැබුණා. හැබැයි මේක තව පැත්තක් කියන්න ඕන. ඕකේ ඊගාවට ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය තමයි අපිව මේ නිවන දක්වාම ගෙනියන්නේ. ඒ කියන්නේ සිහිය සිහිය. සිහිය සිහිය. සිහිය තමයි ඥානය ඥායස් අධිගමා කියන තැනට ගමන යන්නේ. එක පැත්තකින් ওই සිහිය කියන්නේ හරියට මේ පාරුව වගේ. එහෙම කියන්නත් බෑ අතිශයින් ගැඹුරු. මොකද පාරුව හැදෙන්නේ යථාභූත ඥානයත් එක්කමයි. නමුත් මෙතන සිහිය තමයි ඇත්තටම අපි සමහරලාට අපි අර යනවා වගේ. ඒ කියන්නේ අපි පාරුවේ නැගලා යනවනේ අර අර පාන්න හරි. ඔව් ගමන තියෙන සිහියෙන් තමයි යන්නේ ගමන. ඒකම තමයි ඥානෙ. ඥානෙට දැනෙන්නේ ප්‍රඥාව තමයි ඔතන යථාභූත ඥානෙ ප්‍රඥාව පැත්ත. නමුත් ඥානෙ පැත්ත තමයි සිහිය. ඔය අවස්ථාව බලන්න. පුදුමාකාරයි නේද එකම එකම දේ මටම තේරුණා. ඒ කියන්නේ මුලින් මම මුලින් ඕක බලන්න ගන්නකොට දැන් මම ඇවිදිනවා කනවා කියලා නිකන් එක සිතුවිලි වලින් සිතුවේ. වගේ දැන් මේක නිකන් අර බලන් ඒ කියන්නේ අවදියකට ගියා. ඒක මහරි හරිම ආශ්චර්යයක් වගේ සාමාන්‍යයෙන් නිකන් අර මේ හරිම පුදුමයි පුදුමාකාරයි. අත්‍යවශ්‍යම කරන තරක් මුලින් මම අවුරුදු 5ක් ඇතුළතම ධර්මයේ හෙව්ව කෙනෙක් නෙමෙයි. ධර්මයේ සබා දහමින් වගේ ඇහිච්ච කෙනෙක් මම. එතකොට ගානක් ඒ කාලේදී මම හිතුවේ දැන් මොකක් හරි මාර්ගයක් වඩනවා කියන එක ඒක වැරදි. එතකොට මෙතන කෙනෙක් ඉඳගෙන වඩන්න කිසිම දෙයක් තිබුණේ. ඒ උනාට දැන් මේ සිත දකින්න ගත්තාම තේරෙනවා සම්මත කෙලෙස් ආශ්‍රව කෙලෙස් අර අඩු වෙනවා ස්වභාවය ඒක හරි වෙනසක්. ඒක දැනුණ මට කියන්න තේරෙන්නේ නැහැ සම්මත ඒක හරි මේ නෑ ඒක ඔබතුමිය කරනකොට අපිට තේරෙනවා. ඔබතුමිය හරි යන පාර. අනේ ඔව් ඒක තමයි සමහරවිට මට ගොඩක් දැනගන්න අත්‍තරම නිවැරදිව හඳුනගෙන නිවැරදිව බොහොම නිර්මල ගමනක් යන්නේ ඔබතුමිය අනිවාර්යෙන් දිනුවක් කරා යනවා. ඒක එකයි. ඔය විදිහ තමයි යන්න ඕනි. ඒ කියන්නේ අපි ප්‍රායෝගික වෙන්න ඕනි. දැන් එතකොට ගැටලුවකුත් නැහැ. ළමගේ වැඩක් කරන ගමන් හැමදේම gedara උයන වැඩ ඔක්කොම කරන ගමන් තමන්ට ලොකු ප්‍රසන්න ගතියකුත් එනවා. හොඳ අවධියකුත් එනවා. ඔව් අනිත් එක තමන්ට ලොකු ලොකු දෙයක් සිද්ධ වෙනවා. ඒ තුළ මහා සසර දුකකින් මිදෙන එකකුත් තියෙනවා. තමන්ටම දැනෙනවත් එක්ක එහෙම ස්වභාවයෙන්. මිත්‍යා දෘෂ්ටි ඔක්කොම දැනෙන්න ගන්නවා. මේවා මේ බොරු බොරු දේවල් ඔක්කොම දැනෙන්න ගන්නවා. මහා අවදියක් නේද? ඔව්. ඒක තමයි ඒක ඔය අන්ධයෝ වගේ නිකන් අර මිත්‍යා දෘෂ්ටියට යනවට වැඩිය මේ අවිද්‍යාවෙන් මිදිලා සම්මා දිට්ඨියට එනවා කියන්නේ කොයිතරම් භාග්‍යයක්ද කියලා හිතෙනවා. ඕ ස්වාමීන් ඒක අහමුවා මට නම් හිතෙන්නේ ස්වාමීන් වහන්සේ මේ සබා දහමී කෙනා කෙනාට හේගොල්ලන් හේතුඵලානුව ලැබෙන දෙයක් කියලා මට එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් ඔය බණවල මම ගොඩක් අහලා තියෙනවා ප්‍රශ්න මිනිස්සුන්ට අර ප්‍රශ්න දුක කියන දේ තියෙන්න ඕනේ කියලා. ඇත්තටම ස්වාමීන් මට ඉතින් එහෙම ලොකු දේවල් ඒ කියන්නේ භෞතික දේවල් මම කියන්නේ. එහෙම නැත්නම් ඉපදීමම දුකක් කියන ෆීලින් එක විතරයි මට තියෙන්නේ. එහෙම නැතුව ඇත්තටම මේ ගෙදර මහත්තයා දරුවෝ ඉපදලා තියෙන මේ ඇස කන දිව නාසය ආයතන වලින් තමයි අපි ලෝකෙ ඉපදිලා ඉන්නේ. ඉපදිලා තියෙන්නේ. එහෙමයි එහෙමයි. ඔව්. හදාගත්ත දුකකුයි තියෙන්නේ. ඒක ඔව් අන්න හරි ස්වාමීන් වහන්සේ. ඒක හැම කෙනා කෙනා දකින විදිහට ඒ වෙන මොකද හැදෙන දෙයක්. ඇහෙන් එනකොටම දුකත් එක්කමනේ එන්නේ. දුක තමයි ඒ ඒ තමයි දුක. එන්නේ දුක තමයි අපිට ඒක තේරුම් ගන්න තියෙනවා. ඔව්. ඒක ඇත්ත. අපි තියනවා කියන තැනනේ ඔය ආත්මය කියන එක තියනවා කියන විතරයි තියෙන්නේ. ඒ කියන්නේ තියෙනවා කියන දැනීමත් එක්කයි ආත්මය කියන එකක් තියෙන්නේ. ඒ සත්‍ය තුල සිද්ධ වෙන්නේ තියෙනවා කියන එකමයි දුකක් තියෙන්නේ. දුකත් ඇත්තටම තියෙනවා. මොකද ඒක කවදාවත් එහෙම දෙයක් මෙහි යථාර්ථයක් නෙමෙයි. ඇත්තක් නෙමෙයි. ඒක සබහදහමක් තියෙන්නේ. ඒ සබහදහම අවබෝධ කරන එකක් තමයි මේ ගමන තුළ සිද්ධ වෙලා. අන්තිමටම අපිටත් වැටහෙනවා. ඔව් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ දැඩි අවිද්‍යාව නිසා ස්වාමීන් වහන්සේ අපි බාහිර ලෝකයේ මායාවක අතරමං වෙලා ඉන්නවා කොටු වෙලා. ඔව් ඔව් ඒක දැනනකොට ඇන්නේ විඥාන මායාවම තමයි. සැබෑ ලෝකේ හීනයම තමයි. ඒ ඒ කියන්නේ අවදි වෙනා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ. මේ අවදි ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට මේ අවදිමත් හිත දකින්න ඒ අවදිමත් බවම තමයි මේකට තියෙන එකම එකම පිළිසරණ එච්චරයි බුද්ධං සරණ කියන්නේත් ඒකමයි. බුද්ධ සමය අවදිය තියෙන්නේ. ඇත්තම මේ බුද්ධ සමය අවදිය තියෙන්නේ. බුදුන් වහන්සේ කොහොමද දෙන්නනවා. ඉතින් අපේ සමාජයේ දෘෂ්ටියට ගියාට අපිට කරන්න දෙයක් නැහැ. එහෙමයි. අපි බුද්ධ ස්වභාවය තමයි හැම කෙනෙක්ම ඉන්නේ. ඔව් නේද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒ ස්වභාවයේ තියෙන අවිද්‍යාව නිසා අර පෙර මතක වලින් අර ස්වභාවස්තර තියෙන සංඥා අතර මතක වරව සංඥා තියෙන්නේ. සංඥා තියෙන්නේ. ඔය සංඥා ඒ සංඥා තමයි මේ අපිට වද දෙන්නේ. මේ ආයිත් සංඥා ඒවා ඒවා නැවත නැවත සකස් වෙන අලුත් වෙවි ආයි ආයි විපරිණාම වෙවි ආයි ආයි අභිසංකරණ වෙවි මේ සංඥා ගුලිය. සංඥා ගඩ සංඥා සංඥා සල්ලෝ සංඥා ඔය බුදුන් වහන්සේ කියනවා ඉතින් 11 ආකාර ස්කන්ධ ගොඩ කියනකොට සංඥාව ගඩක් සංඥාව <laughs> හොතු ආලයක් ඒ වගේ කියනවනේ හැම විදියෙම කියනවා සංඥා රූපෝ සංඥා උල්ලෝ සංඥා ගන්ධෝ සංඥා ඕම ඕම ඉතින් තියෙන 11 ගොඩක් ආයි ඒ ලෝකයක් හදාගෙන තියෙනවා මේ සංඥා ගොඩක් එකතු කරගෙන අපි පවතින ලෝකයක් හදාගෙන ඉන්න එක තමයි අවිද්‍යාව මායාව විඥානයේ මායාව කියන්නේ සම්පූර්ණයෙන්ම අතීත අනාගත පච්චුප්පන්නංවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා ප්‍රණීතාවා සම්තිකේවා දුර වේවා ළඟ වේවා ඔය අපි හිතන හැම හැම දෙයක්ම ඔය ඔය ඔය ඇතුලේ තියෙන්නේ 11 ස්කන්ධ ගොඩ ඇතුලේ තියෙන්නේ අතීත සිතක් එහෙම නැත්නම් අනාගත සිතක් එහෙම නැත්නම් මේ ඕ හොඳ දෙයක් කියලා හිතන එහෙම නැත්නම් නරක දෙයක් කියලා හිතන දුර දෙයක් කියලා හිතන ළඟ දෙයක් කියලා හිතන සුකුම දෙයක් හිතන ගොරොසු දෙයක් මහත් දෙයක් ඔය ඔක්කොම ඒ 11 ස්කන්ධ ගොඩ කියන්නේ ඒ ඇතුලේ තමයි ඔය අපිට හැම සිතක්ම තියෙන්නේ ඒ සංඥාවක් තමයි තියෙන්නේ ඒ සංඥාව ඔය එකකින් එකක් කියලා තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ ඔය බුදුන් වහන්සේ ඔක්කොම වෙන දැන් අතීතයේ ගැන දැන් ඊයේ තිබුණා මේ පොත හෙටත් වෙනකොට මේ පොත තියෙනවා. අදත් තියෙනවා මේ පොත. දැන් අපිට උතරම තමයි පොත තියෙනවා වගේම දැනෙනවා. නමුත් එහෙම දෙයක් නැහැ. මේ මේ මේ මොහොතේ විතරයි මේ මේ සිත තියෙන්නේ. නමුත් අපිට හිතෙන්නේ මේ එකම තියෙන සිතක් දිගටම තියෙනවා වගේ ඔය ඕව එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. සංඥා ගොඩාක් එකට එකතු කරලා අර අර අර වැලි ගොඩක් අතට ගත්තාම දැන් ගුලි කරලා ගත්තොත් ගම් ටිකක් ගාලා හරි කළු ගලක් වගේ හයි කරත හැකිනවා. වැලි ටික අතකාරගෙන දැන් ගුලි කරලා ගම් ටිකක් දාලා ගලු ගලක් වගේ අයින් කරලා තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ කාය කියන්නේ ගොඩ සත් කාය. නමුත් ඇත්තටම මේක දිය කරලා ගත්තාම වැලි කෙට වගේ විස්තරලා යන මොකද වෙලා අන්න. ඕක තමයි සංඥා එකතු වෙලා කරන එකයි සංඥා අර ඝන සංඥා කියන්නේ ගොඩ ඝන වෙච්ච එක. රාජ සංඥා කියලා කියන්නේ සියල්ල විසිරලා ගියාම මුකුත් නැති බව. ශුන්‍යතාවය කියන්නේ ඒකයි. අර අවබෝධය තුළ සිද්ධ වෙනවා සියල්ලම විශ්ලේෂණය කියන සත්‍ය පේන ගන්නවා. අර අවදි වෙන්නේ ඒකෙන්. එහෙමයි. වැටහුණානේ. ගැඹුරු ධර්මයක්. ඔසොන්නස ඔව් වැටු ගැඹුරු ධර්මයක් එතන තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අර දැන් ගඟ කලනවා වගේ මේ සිතුවිලි තමයි මේ එකටම ගල ගල ගල යන්නේ නේද ස්වාමීන් වහන්සේ. දැන් අදිටම මේ අතරම සිතුවිලි කියලා දෙයක්වත් නැහැ. නමුත් අර ගඟ කියලා දෙයක් නැහැ නේ. ඇල්ලුවොත් වතුර ටිකක්. ඔන්න ඔය වගේ තමයි හිතුවේ කියලා දෙයක්වත් නැහැ. බැලුවාම එක සිතයි හැම මොහොතෙම තියලා තියෙන ඒකත් බොරුවක් බලනකොට ඒකත් මේ පවතින සිතක් නැහැනේ. ද පොට කියලා දෙයක් මේ මොහොතේ එහෙම නැහැනේ. ඒ අතීත සංඥාවක් මේ තියෙන්නේ. එහෙමයි. දැන් සංඥාව බැලුවමත් පේනවා. මේ පෙර සංඥා නව සංඥා කියලා කිව්වට එතනක් තියෙන්නේ shabdayai අර මේ එකතු වෙලා තියෙන්නේ. ශබ්දේ වර්ණ හැටතල එකතු වෙච්ච එකක් තමයි ඔය ඔය ප්‍රසාද රූපේ කියන එක තමයි සංඥාවට හේතු වෙලා තියෙන්නේ. ස්පර්ශපච්චයන් සංඥාව ගන්න ස්පර්ශයෙන් එනවා කියලා ස්පර්ශයෙන් එනවා කියන්නේ ඒ අර අර ආලෝකයක් ගසක් නිසා වැටෙන සෙවණැල්ල වගේ ආලෝකයේ තියෙන විට මේ චක්කු ප්‍රසාදේ මේ ප්‍රසාදවත් වෙන එක දිලිසෙනවා කියලා අපි අර පෙන්නන්නේ. එතරම් සංඥාව හැදෙන හැදෙන විදිය. දැන් මේ වෙලාවේ ආලෝකයක් නැත්තම් පේන්නේ නැහැ. එන්නේ නැහැ. එතකොට ආලෝකයක් තියෙනවා පේනවා කියන්නේ ඒක ප්‍රසාද ඒ ඒ සංඥාව සකස් වෙන ආකාරය පෙන්නයි. එතකොට ඒ හැඩතලයට පෙර සද්ද එකතු වෙන එක තමයි අපි සිත කියන්නේ. අයිමයි. දාදා ආලෝක හැඩතලයට එනවනේ පොතේ හැඩතලේ. හැඩතලේ ආවට සද්දෙන්නේ නැහනේ එළියේ. පොතේ කියන කවුරුත් නැහැ. නමුත් පෙර සද්දයකට ගහිච්ච එක මේ මොහොතේ එනවා කියන එකයි. අන්න හරි. ඔව් සමහරවිට බොහොම කියන්නේ සංකාර කියන්නේ ඔක. ආ ඒක තමයි ඒක තමයි අපිට කලින් ඒ සංඛාරා කියන්නේ අන්න ඒකයි අපි හැමදේම අපි වචනයක් සංඛාරා කියන්නේ බලනකොට શબ્දයක් ඒකම තමයි සිතුවිල්ල කියන්නේ හොඳට බලන්න ওই වචන ගොඩක් විතරයි දැන් සිතුවිල්ල කියන්නේ શબ્දයක් පොත කියන්නේ શબ્දයක් එහෙමයි පොත කියන්නේ શબ્දයක් එතකොට ඒකට හැඩතලයක් තියෙනවා නම් ඒ දෙක එකතු වෙලා නම් සංඛාරයක් කියන්නේ ආ හරි ස්වාමීන් වහන්සේ දැන් වැටහුණා ඒකයි දැන් මේක රූප කියලා කියන්නේ. දැන් රූප කියලා කියනම අපිට හිතෙන්නේ රූපයක් කියලා. රූපයක් නෙමෙයි. රූප සංඥාවක්. සංඥාවක්. සංඥාවක් කියන්නේ මෙතන ඇත්තටම රූප දැන් අපිට શબ્දයකට හැඩතලයක් තියෙනවමනේ. කපුටෙක්. එහෙමයි. શબ્දයක් කියන්නේ අපි නිකන් අපිට શબ્ද කියන ක්‍රමයක් නැහැ. නෑ නෑ. ආ ඒක ආ නෑ නෑ නෑ. ඒක නෑ. ඒක රූප පෙන්නන. ඒකනේ රූප කියන්නේ. රූපං නිච්චතෝ අනිච්චතෝ මුළු දහමම උතන තියෙනවා. ඒතර සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා අනිච්ඡම් බන්තේ කියලා. එතකොට මුළු මුළු දහමම තියෙනවා රූප කියන වචනේ. ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ඔක්කොම රූප. අයි රසක් දැනුණත් අන්නාසි. කිව්වොත් ඒක රූපයක් අපිට වෙනවා. රසක් දැනුණත් ඒ රසට රූපයක් තියෙනවා. එක්ක අන්නාසි රස. එක්ක ඕ මොකක් හරි ඒකට ඒ කියන්නේ ඒ ඒ රසට රූපයක් ගැට ගැහිලා තියෙනවා. ඒකයි සංඛාරා කියන්නේ. ඔය ගැට ගැහෙන එකයි සංඛාරා. නිකන් සංඛාරා කියන්නේ ඇත්තටම සංඛාරා කියන්නේ සිතුයි ඒක සිතකම වෙන සංඥාවක්. ඒක මේ මේක සංඥාවක්. ඒක කොහෙවත් තියෙන එකක් නෙමෙයි සංඥාවක්. ඒක බාහිර එකක් නෙමෙයි. සංඛාරා බාහිර නෑ. සංඛාරා කියන්නේ මේ මේ මනෝමය සංඛාර මනෝබුබ්බංග. බාහිර නෑ. බාහිර තියෙන මහ භූත සංඛාර නෙමෙයි. ඒක ඔව් සම්පූර්ණ වැටුණා වැටුණා ස්වාමීන් වහන්සේ දැනෙනවා දැනෙනවා හතේ එක. ඔව් චිත්ත සයිස් එක. ඒවා බාහිර ඒකයි බාහිරින් ලෝකේ හොයන්න එපා කියන්නේ. ලෝකෙ හිතකයි හැදෙන්නේ. අපි ටීවී එක බලාගෙන අටන්නේ සංඛාරා ලෝකෙක. සිත හැදුලේ චිත්තේ නියති ලෝකෙ තමයි සංඛාරා. දැන් හීනේ දැන් හීනේත් අපි සැප දුක් විඳිනවා. ටීවී එක බලලත් සැප දුක් විඳිනවා. ඉතින් ඒ ඔක්කොම හිතේනේ තියෙන්නේ. ඒ හා සමානයි මේ ලෝකේ අපිට. දැන් පේන එකත් ඒකමයි හිතේ තියෙන්නේ. එහෙමයි. දැන් එතකොට ඔක්කොම බලනවා මායාවක්. බලාගෙන ගියාම අපි බලලා නැහැ. ඉතින් අපි බලලා තියෙන අපේ හිතමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි එහෙමයි. අපිමයි. ඔව්. සාධකයක් විතරයි එළිය. ඔක්කොම මේ ඇතුලේ තියෙනවා. ඒක ඇත්ත ස්වාමීන් වහන්සේ මේ දහම වුණත් එහෙමයි ස්වාමීන් දැන් වහන්සේලා කොච්චර දේශනා කරත් අපිට දැනෙන්නේ අපිට දැනෙන්නේ ඒක කියන්නේ අන්න හරි ස්වාමීන් වහන්සේ. අපිට හිතන විදිහට. එහෙම නැත්නම් මේ දහම ඇහෙන හැම කෙනෙකුටම මේක ඒක එන්න අර අර එක මහත්යගේ අර සංවාදය තුළ මේ මහත්ය කියනවනේ ඒ මේ ඒ මහත්ය කියනවා තුන් පාරක් ඇහුවා තුන්වෙනි වතාවේදී මට ඒක අවශ්‍යතාවය දැනුනේ කියලා. අර අර ඒ දේශනාව ඇහුවා මහත්යෙක් එක්ක පොඩි දේශනාවක් යනවනේ. මම අහන්නට මට මතක නැහැ ප්‍රකාශ කරනවානේ මහත් එක් 50 අපිට මතක නැහැ ඉලක්කම 48 හරි ඒ ඒ එතනදී ඒකම තමයි කියන්නේ මේ අපිට ඒක ඔව් ඒ කියන්නේ අපි පැහැදිලි කරන කාරණේද ඔබ ගන්න කියන එක අපිට අපිට ඒක කෙනාගේ දිනුව අනුවයි වෙනස් වෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක නම් මටත් පැහැදිලිම පැහැදිලි. ඒ කියන්නේ මේ දහම උනත් මට ඇහුනහම මම ඒක ගියා. එතනින් වෙන තැනකට ගිහින් ඊට පස්සේ ආයෙවිලා තමයි ගමනට මේක ප්‍රායෝගික මාර්ගයක් තියෙනවානේ. අනේ මේක මහ පුදුමයි කියලා ඒක තේරුණේ. එතනින් තමයි මම සමනන්කට මුලින්ම කිව්වේ ඇහෙන දෙයක් කියලා සාම සබා දහමින් ඇහෙන දෙයක් කියනක මට නම් ඒක වෙන්නේ. එහෙම දෙයක් ෆ්‍රීකවන්ස් කරනවා කියලා අපි කියන්නේ ඒකයි. අර channel එකක් ටියුන් කරනවා වගේ අර මීටරය අල්ලන්නේ අපි 104 4 අන්න ඒ වගේ තමයි මේ මේ මේ ධර්මය කියන්නේ ශුන්‍යතාවයක් මේකේ තියෙන්නේ. ඒක ටියුන් කරනවා. අපි අපේම අපේම ඇතුළාන්තේ ටියුන් කරනවා එතනට. ඊට පස්සේ ඒක අහු වෙනවා. ඒක අහු වුණාම තමයි අපි බුද්ධ ස්වභාවය තමයි ටියුන් කරලා තියෙන්නේ. ඒකයි සම්බෝධිය වැඩෙනවා කියන්නේ. ඒකයි බොද්ධාංග කියන්නේ. ඔක්කොම එකම ස්වභාවයක් තමයි තියෙන්නේ. ටියුන් කරන ස්වභාවය. වැටෙනවා ස්වාමීන් වහන්සේ. අර අපිට රූප නැවෙනවා වගේ මේ ලෝකේ නැවෙනවා වගේ ශබ්දයක් ඇහෙන දේ අපිට ඒ වෙලාවට අපේ හේතුඵල අනුව අපිට ඇහෙන දැනෙන අවබෝධ වෙන දෙයක් කියන එක මට දැන් තේරෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක පුදුමාකාරයි. කොච්චර ඒක කතා කරත් ඒ තුලින් මේකේ සංඥාව මේක වචන නෙමෙයි වැදගත් වෙන්නේ දැනෙන දේ. දැනෙන දේ. එහෙමමයි. එහෙමමයි ස්වාමීන් කියන්නේ ඥායස්ස අධිගමය කියන්නේ අර ඥානයන් අවදි වීගෙන යන ගමනක් තමයි යන්නේ. ඒක වචන දැනෙනවා ස්වාමීන් වහන්සේ වචන වලට කියන්න බෑ මට මම ඇත්තටම කතා නොකර හිටියෙත් ඒකයි මම හිතුවම මට මම මොනවද කියන්නේ කියලා මට කියන්න මේ දැනෙනදී මම කොහොමද වචන වලට ගලපන්නේ කියන දේ හිතුණා ස්වාමීන් වහන්සේ අපිට අපිට හරියටම ප්‍රසන්ට වෙන්නේ ඒ කියන්නේ දෙයක් අපි කලින් හිතලා කරන එක නෙමෙයි එතනදී ඒක හරියට ඔළුවට ඇවිල්ලා කර ඒ යන විදිය තමයි හරිය විදිය හරිම විදිය ඇත්ත ස්වාමීන් වහන්සේ ඒක හරි දැන් මම අද ඒ ගත්තේ එහෙම දැන් ගන්නවද නැද්ද කියලා හිතුවාට මට එක සැරේටම ගැන්නුණා ඒක ඉතින් මේ ඩයල් වුණා කට දෙන දේ කියනවා කියලා හිතාගෙන ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ අද ඒක ඔව් අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ මම සාමාන්‍ය ධර්ම මාර්ගයේ ගැටලු එහෙම එහෙම එහෙම තමන්ට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ ඒ මාර්ගය තුළ යම්කිසි අවබෝධයක් තියෙන අත්දැකීම් තියෙන ඒ මාර්ගේ ගමන් කරන කෙනෙක්ගේ අද්ද එහෙම නැතුව වැඩක් වෙන්නේ අපි කතා කරලා නම් පළක් වෙන්නේ නැහැ. නෑ ස්වාමීන් වහන්සේ දැන් අර කලින් මම බණ අහනකොට මට එක්කෙනෙක් දෙන්නෙක් එක්ක මම සාකච්ඡා කරා ඇත්තම ස්වාමීන් මේ මේ දහම වුණාට පස්සේ මට කතා කරන්නවත් මම නිකන් ඇතුලේ මමමයි මේවා වෙන්නේ එහෙම නැතුව මට බාහිරින් ඇත්තටම කෙනෙක් එක්කවත් කතා කරන්න කියන්නේ ප්‍රශ්නයක් කතා කරන්න කෙනෙක් නැහැ. ඇත්තටම අද කාලේ මාර්ගය අමාරුයි. ඇත්තටම ස්වාමීන් වහන්සේ මම නිකන් තනි වුණා වගේ ඒ ස්වභාවයක හිටියේ. එතකොට තමයි ඔබ වහන්සේගේ මේ නම් එක හම්බුනම නෑ මට ඕන වෙලාවක මේ ස්වාමීන් වහන්සේට කතා කරන්න පුළුවන් කියන හැඟීමත් එක්ක මම මේ ගමන තනියම ගියා. අපි ගොඩාක් නම් ශීලී නිහතමානීව අපි අපේ දිහා බලන්නේ කාර්නිකයසකි කාටවත් එහෙම මේ අනිවාර්යයෙන් කෙලෙස් ස්වභාවයකින් අපි දකින්නේ නැහැ දෙයක්. ඒක සෑහෙනවා කිව්වා. ඒ ඔව් ස්වාමීන් වහන්සේ මට ඕනුනේ අනේ මට මේක කියලා දෙන්න කියලා නිකන් මගේ ඔව් ඔව් ස්වාමීන් වහන්සේ මට මං හිතුවා මට අවශ්‍ය දේ කියවෙයි කියන දේ හිතිලා තමයි මං ඕන දෙයක් කියලා ගත් يعني මං ගැන ඒ කියන්නේ මට ප්‍රශ්නයක් නැහැ කොහොම මොනවා වුණත් ධර්මය මට ඇහෙනවා නම් මේ ස්වාමීන් වහන්සේ ඇහි කියන චේතනාවෙන් තමයි මම මේ ඇත්තටම මේක ගත් කෝල් එක ගත්තේ ඉතින් ඒක අවශ්‍ය දේ අවශ්‍ය දේ ඇත්තටම ඇහුණා මට ගොඩක් ඇත්තටම මම අහන්නත් කලින් ඔබ වහන්සේට හොඳට ඔතන පිරිසුදු කරගන්න හොඳට ඔහම දාන්න අතුලාන්ට දැනෙන දේම යන්න ගමන ඔබ ඔබතුමියටම තව ටිකක් ගැඹුරට ඔක යනවා විවරිතෝ විජටිතෝ තව තව තව තව ඔක විවර වෙවි ඔබතුමිය ඔය ඇත්තටම ඔබතුමියගේ ඒ ඥාණයට දැනෙනවා ඔබතුමියගේ ඥානයන් අවදි වෙලා තියෙන්නේ ඥානයන් අවදි වී කියන තව තව අර අභිඥා පැත්තටම එනවා ඇත්තම ඔබතුමීට දැනෙයි අර ගැඹුරු තැන් ඒ කියන්නේ තව ඉදිරියේදී දැනෙයි. තාම ප්‍රායෝගිකව එතනට ටික ටික ලඟ වෙනවානේ. යන්න ඕනේ ටික ගමනක් ඕසානෙන. ඒකට කලින්ම යායුතු මාවත ලිපිනේ දැනගෙන තියාගන්න ඕනේ නිසා ධර්මදේශනා සවන් දීලා ඒ ඒ ඒක ඒ යායුතු මාවත ගැන ඉඟියක් ගන්න ඕනේ. මොකද එතකොට Taman දන්නවා මේ යන මාවත කොහොමද යන්නේ කොතනද වෙන්නේ මොකද්ද වෙන්නේ යන අවබෝධයක් එනවා. ඒතකොට රැවටෙන්නේ නැහැ. දෘෂ්ටි වලට යන්නේ නැහැ. නිර්මල වෙනවා. ඒක ඊටාම වැදගත්. ඒ වගේම මේ ත්‍රිවිද්‍යා කියන එක ඊටාම වැදගත්. ඒක යනවා නම් හොඳ මේ එකක් තියෙනවනේ පොඩි තැනේ ඉඳන්ම ඒ කියන්නේ මේ සිත එක ෂණයක් බව දකින එක චුතුප්පහත ඥානේ එතන තමන් මෙනෙහි කරන්න අඩුතරමින් දැන් හිත දකින එක හරි නමුත් මෙනෙහි කිරීම කියන්නේ ධම්මටි ඥානේ ඉතින් ඒක විවේකී වේලාවට මේ මේ මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට ඒ සිත ඉපිද නිරුද්ධ වෙලා මේ සිත හටගන්න ඒවා ඒව නිතරම පුහුණු වෙන මෙනෙහි කරන්න. එතකොට අර පුරුද්දට අපි අනුසෝතයට ගලන සිත ටික ටික වෙනස් ස්වභාවයකට හැරෙනවා. ඒකේ සත්‍ය දකින පැත්තට එනවා, පේන්න ගන්නවා, දර්ශනය ටික ටිකපත් වෙන්න ගන්නවා. ඒ වගේම තමයි කුබ්බේනවාසානස්ස ඥාන. ඒ කියන්නේ ඒ සිත් පෙර සිත් කඳ පිළිවෙත් දකින්න එකත් ඒක තමන් ධම්මටි ඥානය වගේ. ඒ කියන්නේ තමන් ඒක මෙනෙහි කිරීම තුලයි සිද්ධ වෙන්නේ. ඒ ඒ මොහොතට අපිට පේන්නේ එන සිතනේ. නමුත් ඒක හැදෙන විදිය දකින්නේ පෙරසිත එන ආකාරයේ දකින්න නිසානේ. ඒක නිසා උද්වේගාසනස ඥානේ ඒක නිතරම මෙනෙහි කරන්න ඕන කමක් තියෙනවා. දවසට පොඩි වෙලාවක් ඔය හවසට හරි එහෙම නැත්නම් Tamanට විවේක තියෙන වෙලාවක ඒ ඒව කියන්නේ. අනිත් සමහරවිට ඒක සුත්තම් මට තව ටිකක් පැහැදිලි අනේ සමහර ඒක ටික මට ටිකක් පැහැදිලි කරන්න ඒක තමයි මම අර ඉස්සෙල්ලා අහන්න හැදුවේ මගේ වචන වල තමයි ඒක මේ වෙනසක් උනේ. ඒ කියන්නේ අපි මෙනෙහි කිරීමක් කරන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ? කියන්නේ මේක වෙලාවට. මෙනෙහි කිරීම ඉතාම වැදගත්. ඒකට ඔව් චිත්ත වේලාවක තමන්ගේ ඒ ඒ මේ සිත හටගත්තේ පෙරති සංඥා අපි කියනවානේ අර අම්මගේ මංකුසෙන් ඉපදිලා අර මුලින්ම අම්මගේ හදතල එනකොට ශබ්ද එකතු වෙලා මෙහෙම තමයි පැහැදෙන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා අපි කියනවා. එතකොට මේ සංඥාව පෙර සංඥාවක් කියලා කියනවනේ දැන් මේ මොහොතේ සිටින්නේ. එතකොට මේ පෙර සංඥාව වුණත් තිබුච්ච එකක් නෙමෙයි ඊට කලින්. නෙමෙයි. එකක් එතනදී හැමතිස්සම ආරම්භක සංඥාවත් එක්ක ගලපන්න කියලා කියන්නේ. එතකොට මේකේ එන්නේ කලින් එහෙම එකක් තිබුණු නිසානේ. එතකොට ඒ කලින් එකක් එතකොට දැන් අපි දෙයක් දැනගන්නවානේ කාගෙන් හරි අයියා අපි ගොඩාක් වෙලාට අපිට තියෙනවට නම් තියෙනවා. හැබැයි දැන් මේ මොහොතේදී එනවනේ අපිට දෙයක් සිතක් ඇති වෙනවනේ. ඒ සිත එතකොට කලින් ඒක තියෙන එක අපි ඉපදෙනකොට නැහැනේ තිබුණේ. අන්න එතනට ගියාම රිවර්ස් අර අපස්සට ගියාම අර එතකොට අපිට හොඳ අවබෝධයක් එනවා මේක හොඳට අපිට මේ රැවටීමකට නැතුව හොඳට විවෘත වෙනවා. ඒ කියන්නේ මේක හොඳට පේන්න ගන්නවා. මේ සිත ඊගාවට අනාගත සිතාම ඉපදිලා නැහැනේ. නමුත් ඒ මේ සිත ඒක ඊගාව හසු සිතකට හේතු වෙනවා. මෙතන දැන් සත්‍ය දැකලා මිදෙනකොට හේතුව නැති වෙනවා. එතන තමයි නිර්වශේෂ කියන්නේ අවශේෂය අඩු වෙනවා. දැන් අපි මේ ධර්මයේ දනින් දැක්කේ නැත්තම් අපිට මේ ඔක්කොම ඇත්ත වෙලාවනේ යන්නේ. ඔව් ලෝකේ. එතකොට මෙතන අපිට නොපෙනෙන මානයක මේවා එකතු වෙන බලය වැඩි වෙනවා. උපාදාන වෙන එක. උපදි ගොඩ වැඩි වෙනවා. නමුත් අපි මේ දැකීම තුළ අපි අපි ඒක වැදගත්කම ඒකයි මේ උපාදාන ගොඩ අඩු වෙනවා. ඒ කියන්නේ ඉස්සරහට එන්න තියෙන ඒවට පරයක් අඩු වෙනවා. ඒ කියන්නේ ඒ ඒ සිත ඒ ඉස්සරහට මේ වගේම පෙවුනට ඒකේ වටිනාකම නැති වෙනවා. වටිනාකම අඩු වෙනවා. මෙතනින් එහාට. ඒ කියන්නේ මෙතන දැන් මේ මොහොතේ දකින්නවානේ. මේ යම් යම් සිතක් මේ මොහොතේ හට ගන්නවානේ. දැන් මේ මොහොතේ අරමුණක් යනවානේ. බිත්තිය පොත එහෙම එනවනේ. දැන් මෙතන අපි මේක දකිනවා මේ අපි හිතුවේ නැතුණාට ඒක ඉබේම අර බලධර්ම වෙන තැන ඉබේම අපිට මේක මේ නැති බවට දැනෙන දැනීමක් ඇති වෙනවා. දැනෙන දැනීමක්. ඒක හිතන එකක් නෙමෙයි හැමදේම හිතනවා. අර ඥානයේද දැනෙනවා. දැනෙන්න දැනෙනවා මේ මේ අර යන්තම් හරි දැනෙන එක වැඩි වෙනවා. එතකොට ඉස්සරහටත් දැන් පේනවනේ ওই විදිහටම උතන්ටහම ඔය ඔය විදිහටම ඔය අරමුණුමනේ එන්නේ. අඩු වෙනවා. අඩු වෙනවා. ඒ වටිනාකම අඩු වෙනවා. එහෙමයි. අය අඩු වෙන එක තමයි අර ආශ්‍රෝෂය වෙනවා කියන්නේ. අන්න හරි. ඔව් දැනෙන්නේ ඥානයි. මේ දැන් එච්චර ඉස්සර තරම් මේවට ඇදෙන්නේ නැහැ කියන එක දැනෙන ඥානෙට. නෑ. එහෙමයි එහෙමයි. ඉතලා ගන්න බෑ. බෑ බෑ. මේක එහෙම මේ ඥාය ඥානේ අපි ඥානේට අපි මේ ඥානේ පෙන්වන තැන කිසිම එහෙම දෙයක් හිතලා කරන දෙයක් නෙමෙයි. නේ නේ ඔය එහෙමයි ස්වාමීන් අපි හිතලා කරන්නේ එකම එක දෙයයි අපි අපි කරනවා කිව්වොත් එතන ස්කන්ධයේ උදේවේ දැකීමමයි කල යුත්තේ මහණෙනි කියන්නේ ස්කන්ධය කියන්නේ අරමුණ. ස්කන්ධය කියන්නේ අරමුණ. දැන් අරමුණ කියන්නේ පොතනේ. පොත හැදෙන්නේ නැහැ ස්කන්ධයක් නැතුව. ස්කන්ධානම් පාතිභාව ආතනම් පටිලාභව අයං උච්චජාති කියන්නේ පොත කියන්නේ જાතිය හැදෙන්නේ ස්කන්ධේ. ස්කන්ධය නිසායි ආයතන ඒ නිසායි පොත පේන්නේ. එතකොට එතන අරමුණයි පොත කියන්නේ. අවසානයේ අපිට හම් වෙලා තියෙන අරමුණ. නිමිත්ත. එහෙමයි. මේ මොහොතේ හිතාපු අරමුණ. ඒ තමයි ස්කන්ධය කියන්නේ. මේ 아무තු කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. අරමුණම තමයි ස්කන්ධය කියන්නේ. ස්කන්ධයේ උදේරේ දැකීමමයි මහණෙනි කලියුත්තේ කියලා බුදුන් වහන්සේ කියන්නේ අර ඥානයන් ඥානයන් නෝ ඥානයන්ගේ ගමනක් යනවා අවදි වෙලා දිනුවක් කරා යනවා. ඔව් අනිවාර්යයෙන්ම ස්කන්ධයේ උදේරේ දැකීම කියන්නේ අරමුණේ සත්‍ය දැකීමමයි. එහෙමමයි ස්වාමීන් වහන්සේ. ඒක හරි. ඒක පේනවා. ඒකයි ඇත්තටම බුදුන් වහන්සේ පෙන්නන මාර්ගයේත් ඒකයි. අපි කරන්නේ ඒ දෙයි. අපි ගොඩක් අයට මේ ගොඩක් අයට ඇත්තටම පුදුමයි මේ මෙහිම දෙයක් ඇයි මෙච්චර කාලයක් කවුරක් කිව්වේ නැත්තේ කියලා. ඔව් ස්වාමීන් වහන්සේ. ඒක ගොඩක් අයට ගැටලුක් තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාට මේවා දැන් මේ අපේ දැන් උන්වහන්සේලාට දැන් මේක අහන්නේ ඇත්තටම හොරෙන් හොරෙන් වගේනේ. අපිට ඒක තේරෙනවා. ඒක හොරෙන් හොරෙන් අහන්නේ. ඒක හේතුව තමයි දැන් මේක මේක කොහොමද මෙහෙම කෙනෙක් කියන්නේ? ඇයි අපිට තේරුන්නේ නැති කියලා එයාලටත් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපිට තේරෙන්නේ කවුරුත් එහෙම හරියට මේ මේ ප්‍රත්‍යක්ෂතාවයට පත් නොවුණු නිසායි ඒක දැන් අපි සරල කරලායි පෙන්වන්නේ. ඇත්තම කියලා. බොහොම සරලයි. ඒක සරලයි කියන්නේ සරල කරලා සාමාන්‍ය කුස්සිවල සමහරට උයන අම්මලා අපිට කියනවා. අනේ මහත්තයා මේ අපි ඔය ඉගෙනගෙන නැහැ. අපි ඔය රස්සාවක් කරන්නේ නැහැ. අපේ ගෙදර ඉන්නේ මේ ඉතින් කියන අම්මට විවේකයේ තියෙනවානේ අම්මට මේ නිවන්මග තියෙනවා කියලා. එතකොට තමයි කොහොමද දැන් දැන් ඉස්සරහට අපි දානවා එහෙම දේශනා කීපයක්. හරි මේ පුදුම හිතේ එතකොට මේ සමාජයට එහ කොහොමද මහත්තයා එහෙම වෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා නෑ අම්මා හිත දකින්න. ඔය හිතේ දෙන සීහ පොඩ්ඩක් පිහිටන් අම්මා නිවන් දකින්නවා කියලා. ඊට පස්සේ එහෙම වෙනවද මහත්තයා කියලා ඒ අම්මා අහනවා. එතකොට හරි කියනවා ඔව් අම්මේ එහෙම වෙනවා කියලා. මෙච්චර කාලයක් එහෙම දෙයක් කවුරුත් කිව්වේ නැහැ නේද අපිම කියන ඒක තමයි ගැටලුව කියලා. මෙච්චර කාලයක් මේක එළි නොවුණු එකයි ගැටලුව කියලා. මේ මමම දැනේ දිනුවා කියලා. දැන් ඉස්සරහට අපි එහෙම දේශනා කීපයක් දානවා. ඒ හේතුවත් මේ සමාජය අවදි කරන්නේ. ඒක ඇත්ත අර ගොඩක් වෙලාවට ඕ දැන් ඇත්තටම උගත් දැන් දැන් අපි මේ ඉස්කෝල අපි ඉස්කෝල පද්ධතියක් හදාගන්නේ අපි දැන් බුදුන් වහන්සේගේ කාලේ වගේ නෙමෙයිනේ දැන් අධ්‍යාපන පද්ධතියේ පද්ධතියක් හදාගෙන සිලබස් එකක් හදාගෙන දැන් හදාගෙන තැනකට ගිහිල්ලානේ දැන් මේවා මේවා ගැන එතකොට අවධානය යොමු කරන්නේ දැන් එතකොට ඒගොල්ලන්ට මදි කමක් වගේ ඒගොල්ලෝ බලනවා දැන් අපි ඉගෙන ගත්ත වීති ටික අර අභිධර්මයේ තියෙන අර ධම්ම සංග්‍රහණීකරණ ටික බලන ප ဋ ාණ කරණේ ටික දැන් ඔහොම බලනවා දැන් බලලා අපිට සමහරලාට දැන් කතා කරත් එහෙම අතන අපිට ගොඩාක් කතා කරන්නේ නැහැ මොකද එහෙම ලැජ්ජාකුත් තියෙනවා එහෙමයි එහෙමයි එහෙමයි දැන් කතා කරපු ගමන් අපි අපි ඒවෙන් තමයි කතා කරන්නේ එතකොට මොකද එතකොට ඊළඟටම තේරෙනවා හානේ මේ එතකොට අපි කතා කරන්නේ මහා නිදාන සූත්‍රය. අපි කතා කරන්නේ එතකොට පස්සපච්චා වේදනා යම් වේදේති සං සංජානාති යම් සංජානතා විතක්කේති යම් විතක්කේතම් ප්‍රපංචේති ප්‍රථමන්තේතම් ඔහොම ගන්නකොට විජානාති කියන ඔන්න ඒගොල්ලන්ගේ සිලබස් එකෙන් එනවා. එහෙමයි. එතකොට ඒගොල්ලන්ට වැටහෙනවා මෙයාගේ කියන්නේ එතකොට අපි පෙන්නනවා මේක තමයි මේ නෑ මේක තමයි මේ කියන්නේ කියලා එතනින් පෙන්නනවා. එහෙමයි. දැන් ඔතන පට ඔව් දැන් ඔතන සංකීර්ණ සම්පටිච්ඡන ඔත්තපන කියලා ගන්න චිත්ත වීතියේ වේදනා සංඥා සංකාරමයි. ඕක දැන් ගොඩක් අයට තේරෙන්නේ නැහැ. දැන් සතර සතිපට්ඨානය ගන්න රූප වේදනා සංඥා සංකාර කියන්නේ ස්කන්ධමයි. ඔය ස්කන්ධ වලින් තොර ධර්මයක් නැහැ. දැන් ගොඩක් අයට සිලබස් එක ලොකු නිසා මේක ගලප ගන්න බෑ. මොකද ගලප ගන්න බෑ ස්වාමීන් වහන්සේ. මේක ඇත්ත. සායෝනිකක් නැහැ නේ. අපි ඔක්කොම කියලා කියනවා අන්තිමටම ඔය තියෙන්නේ අරමුණමයි කියලා. එතකොට තමයි ඒගොල්ලන්ට හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දැන් සාමාන්‍ය මිනිස්සුෙකුට සිතට එන අරමුණ කිව්වම තේරෙනවද? එහෙමයි. දැන් ඕක අර විදිහට ගල්ලා ඒකම මේ තියෙන්නේ ඒකමයි කිව්වහම ලැංගන මදි කමක් වගේ. එහෙම. ඒකට මේක තමයි ලොකු වෙන්න ඕනේ වගේ ස්කන්ධය කියන එක. ඔව් මේක ගැඹුරක් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඔව් එහෙමයි. ඊට වඩා ඔව් සරලයි කියන දේ බාර ගන්න කැමති නැහැ. ඒගොල්ලන් එල්ලා. ඒක හරියම සරලයි. නැත්තම් අවුරුදු 7 ළමයි කොහොමද මේ ධර්මය අවබෝධ කරන්නේ? ඒක ඇත්ත ස්වාමීන් වහන්සේ. කොහොමද අර මුකුත් නොදන්න සුනීත සෝපාකලා වගේ මේ අත්‍තරම මුකුත් එහෙම ඉගෙන ගත්තා නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් ඒගොල්ලෝ කොහොමද මේ ධර්මය අවබෝධ කළේ? ඒත් ස්වාමීන් වහන්සේ මමත් දැන් ඇත්තට මට ඇහුණා දැන් සම්මතයේ උගත් කියන අයට මේක දැනුම මේ ලැබෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒකේ අර එළියා එතන හිර වෙලා ඉන්නවා දැන් අපිටත් අනේ එහෙම නෙවෙයි ස්වාමීන් වහන්සේ මම උනත් දැන් මේ සම්මතයේ දේවල් කර ගොඩක් මේවා කරපු කෙනෙක් ඉතින් ඒ එතකොට ඇත්තට මම කවුද කියන එක එහෙම ඉගෙනගෙන තියෙනවා කියන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ මම ඔබතුමියගේ කිව්වේ නෑ මොකද ඔබතුමියගේ වෘත්තිය මම කිව්වේ නැත්තේ ස්වාමීන් වහන්සේ මම කොවිරාවකත් ඇත්තටම මේ දැන් අර ඔබ වහන්සේ අවශ්‍යතාවයක් නැහැ ස්වාමීන් වහන්සේ මට ඉතල ඔබතුමිය වෘත්තියෙන් මොනවද සාමාන්‍යයෙන් කරන්නේ මම ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ විශේෂඥ වෛද්‍යවරියා ආ නේ කොයිතරම් නිහතමානීද ඔබතුමිය අතින් නෑ ඒක මට අවශ්‍ය නැහැ ඔබ වහන්සේ කිව්වා ඔබේ අම්මලා කතා කරන ස්වරයෙන් අපිට තේරුණා බුද්ධිමත් කවුරු හරි කාන්තාවක් කියන එක. එතකොට තමයි අපි හරි වහන්නේ නැහැ එතකොට. අපි අර වෙනස් විදිහට කතා කරනකොට තමයි පොඩ්ඩක් අහන්නේ මේ පොඩ පරිසරේ පොඩ එහෙමයි එහෙමයි නෑ මටත් දැන් හිතුනේ අර ගෙදර ඉන්න මට ඒක පැහැදිලිව පැහැදිලි ස්වාමීන් වහන්සේ මම ගොඩක් දැකලා තියෙනවා ඔබ වහන්සේගේ අර සාකච්ඡාවලත් ඇහිලා තියෙනවා මේ සාමාන්‍ය අය තමයි මේක මේ අවබෝධ වෙන්නේ ඉතින් අපි හැමෝම සාමාන්‍ය ස්වාමීන් වහන්සේ මේවා අපි විසින් පනහගත්ත දේවල්නේ ඔව් අකරන කෙනෙක් සමහරලාට හැඬු කඳුලින් කතා කරා නමුත් දේශේ මට හැඬු නම් ස්වාමීන් වහන්සේට කතා කරන්න අන්න නෑ ස්වාමීන් වහන්සේට කතා කරන්න කලින් මට හිතිච්ච දේ තමයි අනේ මං කියනවා මට මේක වටහලා දෙන්න කියන ඒ චේතනාවකින් තමයි වහන්සේට මම ගත්තේ ඇත්තටම. ඒ කියන්නේ මේ නෑ ඇත්තට අපිට වැඩගත්තේ ධර්ම කාරණා විතරයි ඇත්තටම. අරවා කියන ලෞකික සිතුවිලි නේ බලක් නෑ ඒවයි. අනිවාර්යෙන්ම ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම ඔබතුමිය මේ ධර්මයේ දකින්න ඔබතුමිය කරන උත්සාහයේ ලොකු අදහසක් තියෙනවා ඔබතුමියට නොහැටෙන පැත්තක් තියෙනවා. මේ සංඥා ඔබතුමිය අවසාන සිත, තුතිසිත මේ අවබෝධය නැතුව ඔබතුමිය මේ ලෝකයක් තියෙනවා තියෙන ලෝකේ මම යනවා කියන ඒ තැන හිටියොත් ලෝකේ ඇත්ත කරගෙන හිටියොත් නැවත සකස් වෙනවා. එහෙමයි එහෙමයි ඒක තමයි ඉදිරියේදී යම් කිසි කලබල ස්වභාවයක් නැති බොහොම තැම්පත් ස්වභාවයකින් ඉදිරිපත් කරන්න ඕනි කියන අදහසකින් ඉන්නවා. ඉදිරියේදී බොහොම නිර්මල පැහැදිලි කිරීමක් කළ යුතුයි කියන එක මේ සකස් වෙන හැටි මේ සත්වයා දුකට වැටෙන හැටි දෘෂ්ටිය තුළ ඒ සිදුවන බව මේ සත්‍ය අවබෝධය තුළ ඒ නොවන බව නියත සම්බෝධි පරායන ආකාරයේ නිවැරදිව පෙන්වා දිය යුතු කමක් අපිට දැනෙනවා. මොකද සමාජය තුළ ගොඩක් වෙලාවට මිත්‍යා මත ගොඩක් තියෙනවා. එහෙමයි. නියත සම්බෝධි පරායන වෙන්නේ නියමාකාරයට මෙහෙමයි කියලා පෙන්වන්න ඕනි කමක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ මාර්ගේ යන්න ඕන අය හිටියත් මේ ධම ඇහෙන්නේ නැති අය ඉන්නවා ස්වාමීන් වහන්සේ. දැන් ඒක ගොඩක් අයට දෘෂ්ටිය තුළ නැවත ඒ ඒ යත්තම මහ දුගතියකට වැටෙන්නේ. අනිවාර්යෙන්ම දැන් අර දැන් අර සිත දිහා බලාගෙන ඉන්නකොට ඇත්තටම මමත් ඒක කරලා තියෙනවා. කියන්නේ දැන් මේක රාග සිතක්, මේක ද්වේෂ සිතක් කියලා අපි බලලා තියෙනවා. ඒ බලන්නේ එතකොට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කරන බාහිර දෙයක් මවාගෙනනේ. එතකොට ඒක ඇත්තටම ඔව් ඒක නෙමෙයි කියන දේ ඇත්තට කාලයක් අපිටත් භික්ෂුන් වහන්සේලාවක් තමයි එහෙම පුරුදු කරා අපිත් කරා නමුත් අපිට තේරුණා මෙතනින් මොකද ඒ අපිට පුරුදු කරපු භික්ෂුන් වහන්සේ පව පිරෙහිලා තිබුණා අපිට තේරුණා අවුරුදු දෙකක් තුනක් යනකොට උන්වහන්සේ හිටපු තැනමයි අපිට තේරෙනවා අපිත් මෙච්චර කාලයක් කළා අපිට තේරෙනවා මේක තුල ඒ වෙලෙට යට ගිහින් තිබ්බට සමුච්ඡේද ප්‍රහාණයක් නෙමෙයි කියන්නේ අපි ඔය අපිව කියන්න යන්නේ ආකාර මේ දැනට ලංකාවේ තියෙන මේ දැන් දැනුත් විද්‍යුත් නාලිකාවල මේ YouTube එකේ තියෙනවා ඒ ඉන්න අනුගාමිකවත් ඉන්නවා ඉදිරිපත් කරන ප්‍රතිපද නමුත් අපි අපි දකිනවා ඒ හැම දැන් ගොඩාක් ඒවා අපි කරලා තියෙනවා අපි එහෙම කරන්නේ නැතුව ඉන්න බෑනේ හරි ගමනක් හදා ගන්න බෑනේ අපිත් ඒවා කරා අපිත් ඒවා කරා අපි අපිත් ඒවා කියන්නේ ඉතින් මේ අසරණයි නමුත් අසරණ වෙනවනේ මේ සමාජය කියලා අපිට වැටහෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපිට ඉස්තර දෙයක් ස්වාමීන් වහන්සේ එතනදී හිතන්නත් බැහැ නේද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැනීමක් පමණයි. ඒ කියන්නේ අපිට අර දැන් එක දිගට දැන් අර රචින්න අර වැලක් වගේ ගත්තාම ඒක පටපට ගාලා පුපුරනවා වගේ සිතුවිලිත් එක දිගට එනකොට අරව හිතන්න ගියම සිතුවිලි ගොඩක් මිස් වෙනවානේ. අර එතකොට එහෙම බෑ අවදිය තමයි අවදියෙන් යනකොට ගැනීමක් එතන තියෙනවා. ඔව් මොකද එතන ධර්මයේ පටලවා ගැනීමක් තියෙනවා. එතන ඇත්තටම නැත්තේ මූලික අවබෝධය තමයි මොකද විනය ලෝකයේ කියනකොට ලෝකයේ ඇත්ත කරගෙන ප්‍රතිපදාවක් හදන්න බෑ කාටවත්. එහෙමයි. විනය ලෝකයේ කායේ කායානුපස්සී විහෙරති කියලා සතර සතිපට්ඨානයේ බුදුන් වහන්සේ දේශනා කරනකොටම ලෝකයෙන් මිදෙන්නයි කරන්නේ කියනකොටම ලෝකේ ඇත්ත වෙන්න බෑ. එතකොට හිත ඇත්ත කරලා සිතෙන් මිදෙන්න බෑ. එහෙම බෑ බෑ. ඔව්. අරමුණ ඇත්ත වෙන්න බෑ. දැන් අරමුණ ඇත්ත කරගෙන ඒකේ අනිත්‍ය දකින්න බෑ. අනිත්‍ය දකලා ඒක ඒක හරිය. ඔව් ස්වාමීන් වහන්සේ. ඒක පැහැදිලි. ඒක පැහැදිලි. ස්වාමීන් වහන්සේ මට තව පොඩි ගැටලුවක් තියෙනවා. මෙතන දෙයක් දැන් අපි දැන් මම ධර්මය අහන බබහන්සේගේ දහම අහනකොට මට ඒ අහන වෙලාවට දැන දැනි යනවා. දැන් අපි පාඩම් කරපු දෙයක් යන පාඩම් කරපු දෙයක් නම් ධර්මය අහනකොට කියන්නේ පා නේද ඒක හොඳයි නෑ නෑ හරි ඔව් නෑ මේ ධර්ම ඇහෙනකොට කියන්නේ ධර්ම දේශනා ඔව් ධර්ම දේශනා ඇහෙනකොට ඒක දැනි දැනි යනවා දැන් අපි හිතන්නේ කොහොමද අපි පාඩම් කරපු දේ නම් සමහරවිට අපි පුංචි කාලේ පාඩම් කරපු පුංචි කවියක් වුණත් අපිට තාමත් මතකයි. ඔව්. දැන් මේ දහම කියන දේ මට දැනෙලා තියෙන දේ මම සමහරවිට මොකද්ද දැන් මේ දේශනාව කිව්වේ කියන දේ අර ලොකුමත දැන් අර බේසික් දැන් අර මේ විදිහට බාහිර නෑ ඒ ටික ඇරුණාම දැන් ඔය මම ඇත්තටම කිව්ව ටික ඇරුණාම මට ලොකු දෙයක් එහෙම මතක නෑ ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ නෑ මේක ඇත්තටම මතක ඥානයකට වගේ නෑ අපි ඔය හිතන්නේ දැන් මෙහෙම මේක ඇත්ත ඒක ඇත්ත පෙන්නන්න ඒ කියන්නේ අපි ඔය හිතන්නේ සිතුවිල්ලකින්නේ එහෙමයි නමුත් මේක යන්නේ මේක යන්නේ ඥානෙටයි ඒක තමයි ස්වාමීන් වහන්සේ මේක ආයිමත් මතක් කරන්නේ සිතුවිල්ලක් උසරට සිතුවිලි වල ඒව නැහැ. ඔන්න ඔතන මෙතන ලොකු තැනක් තියෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට ගොඩක් අය හිතනවා කටපාඩම් කරනවා වගේ මේක ආයි ඉස්සර ගන්න පුළුවන් කියලා. නෑ අතුලන්ට මේක හොඳට යනවා. ඕනි ස්වාමීන් වහන්සේ ඒක ඒක මාර්ගයට නිකම්ම මේක ප්‍රායෝගික පැත්තට හැරෙනවා. අන්න හරි ස්වාමීන් වහන්සේ. ඒක තමයි මම කිව්වේ. දැන් අපිට අර එහෙම මතක් කරලා එහෙම එහෙම එහෙම දෙයක් නෙමෙයි. ඇතුළට ගියාට පස්සේ ඉවරයි ඒක. ගන්න නෙමෙයි. ඒකයි තියෙන්නේ. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක කියන්නේ මේක එහෙම පැහැදිලිම පැහැදිලි. සිලබස් එක දැන් අපිට ඒක පැහැදිලි නේද? ඒක ඔබතුමී. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ගොඩක් දේවල් පැහැදිලි වෙනවා කියලා හිතනවා. ඔබතුමියගේ පස්සේ මතක් වෙයි කියලා හිතනවා. ඒ අර <laughs> අර ඔළුවේ ඇති වෙන ගැටලුනේ ඒ තැනදී නේද? සිහියට එන එහෙමයි එහෙමයි. මට ඕ මේ ගැටලුව ටික තමයි අතරම තිබුණේ. ඔබ වහන්සේගෙන් ඒ ටික මං අහන්නත් කලින්ම කියුණා. ඒකත් විශ්යෙන් වෙන්නේ නැතිලා වෙනස් ඒකත්. පෙරුවන් සරණ යන්නේ ඒවා හැම ගැටලුනේ ගොඩාක් අය ඒව විසඳ ගන්න ඕනේ. මේ අපි මැටි රූපෙට වඳිනවනේ මේ අපි මේ ඔබතුමිය ඒ දේශනාව වලින් ගන්න මම හැරිලානේ ස්වාමීන් වහන්සේ වෙලාවකට හිතලවත් කරන්න බැරි දේවල් ඒවා නම් ස්වාමීන් වහන්සේ ඒක තමයි අපේ අසරණ අපි සරණ යන්නේ සිතුවිලි වලින් මිදුණු මෙන්න මේ අර ඥාණයට දැනෙන දේ තමයි සත්‍ය. ඒ වගේම ඔබතුමිය හොඳට බලන්න අපි තීරණ ගන්න ගොඩක් වෙලාවට ඔය ඔය ඥාණයට දැනෙන පැත්තෙන් ඔය ඔය ඥාණයට දැනෙනවා මෙහෙම කරොත් මට වරදිනවා කියලා ඊට පස්සේ එයා තීරණ ගන්න එතනින්. එතනින් තීරණ ගන්න. ඒක තමයි අත්‍තරම අපි අපි ගොඩක් අයට පෙන්නනවා මේ සිතුවිලි වලින් නෙමෙයි අපි තීරණ ගන්න. සිතුවිලි කොච්චර මේවා අපි වාගෙන ගියත් අපි තීරණ ගන්න ඥානේ ඥානේ අර අවදියෙන් ගන්න. ඔව් ඒක උදාහරණයක් ස්වාමීන් වහන්සේ මම නිකන් කියන්නේ ගොඩක් අවුරුදු 5 එකට කලින් වුණා මම අර ඔය පස්සේ විභාග කරන කාලේ පස්සේ අත්පදේව කරන කාලේ ඉතින් ඔය මං එක සැරයක් හිතේ තුනහම මේ අම්මලා අර කට්ටිය කියලා අර ඔය ගල්ලන්නපු මුදු ඒවම දාලා තිබුණා දැන් කාලයකට කලින් ඊට පස්සේ එක දවසක් මට හිතුණා එක සැරේට මේ දේ ආව කොහෙන් ආවද කියන්නේ මම දන්නේ නැහැ මේ මේ බුද්ධ කියන ස්වභාවය නම් මේ තියෙන්නේ බුද්ධ ධම්ම සංඝ නම් ඇයි මේ දේවල් කියලා මට එක සැරේට ඒ ඔක්කොම ගැලවුණා. මං අහ දැන් දාපු කෙනෙක්ගෙන් අම්මලාගෙන් කාගෙන්වත් අහන්නෙ නැතුව ඒක ඇතුළෙන්ම දැනුණ දෙයක් ස්වාමීන් වහන්සේ. එදා මම දන්නේ කොහොම වුණාද කියලා. එතකොට ඔබතුමියට මේ ධර්මයේ කියලා කියන්නේ මේ දෙයක් නෙමෙයි. දෙයක් නැති බව දැකීමයි. දැන් ධර්මයේ කියන්නේ ඉදප්පච්චතාවය නැත්නම් පටිච්චසමුප්පාද ධම්මිස ධම්මං කියනවා. දැන් ඉදප්පච්චතාවය කියනකොට ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්මින් අසති ඉදන් නහෝති ඉමස් උප්පද්දා ඉදන් උපද්දති ඉමස්සනි ඉමස්ස නිරෝධා ඉදන් නිරෝධති කියන්නේ මේ දෙයක් නැති බවයි මේක හරලයි මේක අපි හොඳට මෙනෙහි කළා අපි මේ කතා කරන්නේ එකක්වත් ආවට ගියාට උඩින් එහෙම නෙමෙයි හොඳට මේවා හොඳට අතුලාන්තේ මේවා ඥාණයෙන් අභිඥාවෙන් හොඳට පිරිසිදු කරලායි තියෙන්නේ ඒ ඒ අපි මේ අපි මේ කතා කරන්නේ නිකන් එහෙම නිකන් අර නිකන් කටලුවට නෙමෙයි හොඳට මේක හොඳට නුවණට අරගෙන හොඳට ප්‍රායෝගිකව හොඳට මේ කෙනෙක් අමාරුවේ දාන්න අපිට එහෙම අවශ්‍යතාවය නැහැ අපි හරි කරුණාවන්ත අපිට අපි කවුරුවත් එහෙම මේ දුස්තියට වැටෙනවට අපේ අතින්වත් අපි එහෙම සතුටු නැහැ ඒක නිසා අපි හොඳට මේක බලනවා අතුලාන්තයෙන් හොඳට මේක දැන් ඇත්තටම අපි හොඳට ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙනකන් අපි එහෙම කතා කරන්න ගිහිලා නැහැ. අපිට දැන් හොඳට මේක හොඳට ප්‍රත්‍යක්ෂතාවයට තියෙනවා, දර්ශනය හොඳට පේනවා, හොඳටම දන්නවා. මේ ඇත්තටම දන්නවා මේ මේ නිවන මෙව මේ ඒක දන්නවා කියනට වැඩිය නිවන ප්‍රායෝගිකවම අත්විඳිනවා. ඒක නිසාම අනිත්‍යයට බෙදෙනවා. ඇත්තට වෙන දෙයක්. ඒක වැටහෙනවා ස්වාමීන් වහන්සේ. ඒක දැනෙනවා අපේ දේශනා වලින් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක නිසාමයි අපි තේරුවන් බොහොම කරුණාවෙන් අපි මේ මේ සමාජයට දෙන්නේ මේක දෙයක් නැති බවයි ධර්මයේ කියන්නේ. නැති බව. ඒක තමයි දෙයක් තිබුණොත් නේ අපි පණින කරන දේවල් ඔය හඳහන් වලම අපි යන්නේ සංඛාරණේ. එහෙමයි. සබ්බ සංඛාර අනිච්චා කියන්නේ ඒකයි දෙයක් කියලා අපි හිතන්නේ සංඛාරවලින්. බාහිර තියෙන දෙයක් නෙමෙයි අපි හිතන්නේ සංඛාර පොත මේසේ දුව පුතා නැඳන් එහෙම කියලා. නමුත් ඒක සංඛාරයක් කියලා අපිට ඒ වෙලට වැටහෙන්නේ අපි හදා ගන්න දෙයක් කියලා. ඒකේ ඒ එහෙම දෙයක් නැති බව තමයි ධම්මේ කියන්නේ. එහෙම වුණොත් තමයි මොහොතට අවදි වෙන්නේ මේ බුද්ධ ස්වභාවය අවදි වෙන්නේ. සිතවිලි තමයි මේ දෙයක් කරලා පෙන්නන්නේ. සිතවිලි නැති තැන තමයි බුද්ධ. ඒක දැකීමයි ධම්ම. වැටහෙනවද? දැකීම තමයි ඔව් ස්වාමීනි. ඔව් ඒ කියන්නේ ඒක දකින්නේ ධර්මයේ. සෝ ධම්මං පස්සති පස්සති. එහෙමයි. ධර්මයේ දැක්කොත් තමයි බුද්ධ දකින්නේ. බුද්ධ තමයි මේ ස්වභාවය. බුද්ධ කියන්නේ පුජ්‍යලෙක් එහෙම පුජ්‍යල සංඥාවක් නෙමෙයි. ඒ බුද්ධ කියන්නේ මේ අත්‍යතම ශුන්‍ය ශුන්‍ය සාරය. ස්වභාවය. අනිත්‍යතම තියෙන ස්වභාවය. අනිත්‍යයි බුද්ධ කියන්නේ. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. ඉතින් ඒ අපිට තියෙන්නේ බුදුන් සරණ තමයි අපි දුකට වැටෙන්නේ සිතුවිලි නිසා. ඒ සිතුවිලි වල ඇත්තටම සිතුවිලි වලින් මිදෙන තැනයි බුද්ධ එතන තමයි අපිට මේ සරණ තියෙන්නේ. අපි අසරණ සිතුවිලි වලටයි. අපි දුක් විඳින සිතුවිල්ලක් නිසායි. දුකෙන් මිදෙන්නේ ඒ සිතුවිලි වලින් මිදුණු තැනයි. ඉතින් ඒ වගේම තමයි එතන දකින්න නම් අපි ධර්මයේ දකින්න ඕනේ. ඒ සිතුවිලි වල හරයක් නැති බව ධර්මතාවයේ දකින්න ඕනේ. ධර්මතාවය කියන්නේ දෙයක් නැති බවමයි. මෙතන සිත කියලා දෙයක් නැහැ. සිතුවිලි වලත් එහෙම දෙයක් නැහැ. ඒක දකින්නයි ධර්මතාවය. ඒකයි සෝදම්මම් පස්සති එතකොට එතනම තමයි එතකොට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි අපි මේ එනේන අරමුණමයි මේ දකින්නේ මේ වෙනුවෙන් අරමුණු අරමුණු වලින් දැක දැක මිදෙනවා අන්න ඒකයි සංඝ කියන්නේ ඒකයි නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියන්නේ නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං මේ තෙරුවන් සරණ යන්න පුළුවන් මේ ආර්ය භූමිය හඳුනන මෙන්න මේ අවදිමත් හිතට පමණයි ඔබ ඔබ ඔබතුමිය ඇත්තටම මේ සෝතාපන්න පැත්තේ ඉන්නේ. ඒ කියන්නේ තාම ඵලයට අවිලාද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. ඒක ඔබතුමිය නෑ සම්මත මට ඒක ගැන හිතෙන්නේ ඵල ගැන කියන්නේ නැත්තේ ඒකයි කිසිම තැනක. එහෙනම් මට සාන්දිටික වෙනවා. ඒ ඵල ඒගොල්ලන්ට හම්බ වෙනවා. අපි ගහ ඇදලා අපි ගහ පැල ගන්න හැටි කියනවා, ගහ ඇදෙන හැටි කියනවා, පෝර දාන හැටි කියනවා. හොඳට මේ සම්බෝධියට වෘක්ෂය හදා ගන්න කියනවා. හැබැයි ඒගොල්ලන්ට අනිවාර්යෙන් ඵල ලැබෙනවා අපි දන්නවා. ඉස්සරහට ඒගොල්ලෝ කවදාවත් දුකකට වැටෙන්නේ නැහැ. එහෙම එහෙම එහෙම පුද්ගල සංඥාවෙන් අනිත් පැයට වද දෙන්නේ නැති බවත් අපි දන්නවා. ඊට පස්සේ මුළු සමාජය ඒ ඒ ඒකේ කෙනා නිවැරදි වෙලා ඒ හොඳ අර මල් පිපෙන සමාජයක් වගේ ඒ ඒ අය ගාව හරි එක්කෙනෙක්. අතන එක එක්කෙනෙක් හරි මේකෙන් සපීට ලබනවානේ කියලා අපිට වැටෙනවා. සත්‍ය ධර්මයෙන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ඒක එහෙමම තමයි. ඔව් ස්වාමීන් වහන්සේ. මේක සත්තුන්ට තේරෙන්නේ නැහැ. මේක හැමෝටම තේරුම් ගන්න අවස්ථාව නැහැ. කෝටි 800ක් ලෝකෙ හිටියට බොහොම ඔව් ස්වාමීන් වහන්සේ ඒක නම් මේ මේ මේ හැකියාවට නැත්නම් මේ නිර්වල පවා මේ සංඥා සකස් කරනවා මේ මේ අපිට මේ පෙන්වන්න පුළුවන් මේ කූඹි රැලි මේ හැමතැනම පේන සත්‍යයේ හැමතැනම සංඥා සකස් වෙනවා හරි පුදුමාකාරව අඳුනාවක් තියෙනවා මේ මේ මේක විශාල කතාවක් තියෙනවා කියන්න මේ මේ මේ ස්වභාවයත් එක්ක පැහැදිලි කරන්න නමුත් ඒවට තව ඉස්සරහට අපි කල් තියමු එහෙම හිටියොත් නැති වුණොත් කරන්න ඔව් ඒකම මේක ඇහෙන කොටස කොහොම කොහෙන් හරි ඇහෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ඇහෙන්න ඇහිය යුතුයි ඒක ස්වාමීන් වහන්සේ. ඒකයි මෙතන ආශ්චර්යය ඇත්තටම. බොහොම හොඳයි ඇත්තටම. එහෙමයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නිරෝගී සුව.